මුලින්ම භාගතුන් වහන්සේ සීලය ගැන සෑහෙන පුළුල් විස්තරයක් මේ සූත්‍රයේ ඉදිරිපත් කළා. තවත් පැත්තකට අපේ අවධානය යොමු කරනවා. ඇත්තටම මේකේ ප්‍රස්තුතය උනේ එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පොට්ටපාද කියන ඒ පරිබ්‍රාජකයාත් එතුමාගේ අනිකුත් පිරිසත් මේ වැඩ ඉන්න මේ වාසය කරන එක්තරා ස්ථානයකට වැඩම කරනවා. ඒ වෙලාවේදී පොත්තපාද නගනවා ඊටාම වටිනා ප්‍රශ්නයක්. ඒ තමයි ක්‍රමානුකූලව මේ සංඥාව නිරුද්ධ සංඥාවන් නිරුද්ධ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය එතුමා නගන්නේ. අතර මේ ප්‍රශ්නය ඊට කලින් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා අනිකුත් විවිධ මත දරන්නන් අතර එමත් නැත්නම් ශාස්ත්‍රවරුන් අතර විවිධ ලබ්ධීන් දරන්නන් අතර ඉතින් ඒ ඒ අය විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා. නැත්නම් කෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා මේ සංඥාවක් කියන එක කෙනෙක්ගේ ඔළුවට ඉබේමයි ඇතුල් වෙන්නේ. ඒක කිසිම හේතුඵල සම්බන්ධයක් නැහැ. ඉතින් අ හේතුකයි ඒක සිද්ධ වෙන්නේ. ඒක යම් වෙලාවක තියෙනවා නම් ඔළුවේ ඒ වෙලාවේදී මේ මිනිස්සයා සංඥී කෙනෙක් බවට නැත්නම් දැනුවක් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි යම් වෙලාවක ඒ බඳු සංඥාවක් හිතේ නැත්නම් එයා එයාට හැඟීමක් නැහැ, සංඥාවක් නැහැ, අසංඥී කෙනෙක් බවට පත් වෙනවා. දවස් කෙනෙක් කියනවා එහෙම නෙමෙයි මේ සංඥාව කියන්නේ කෙනෙක්ගේ ආත්මය. ඒ ආත්මය කෙනෙක් තුළ බලපවත්වනකොට එයා සංජී වෙනවා. ඒ ආත්මය ආගෙන් ඉවත් වෙනකොට එයා සංජී වෙනවා. ඊළඟට තවත් කෙනෙක් කියනවා නැහැ එමත් නෙමෙයි මේ සංඥාව කියන එක සම්පූර්ණයෙන්ම මේ නැඳිලා තියෙන්නේ එක්තරා අන්දමකින් බොහොම බල සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතේ. ඉතින් ඒ අයට පුළුවන් තවත් කෙනෙකුගේ ඔළුවට යම් සංඥාවක් ඇතුළත් කරන්න. ඒ වෙලාවේදී ඒ අය සංජී වෙනවා, ඒ අයට දැනුවත් බවක් ලැබෙනවා. හැබැයි යම් වෙලාවක අර ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඒක ඉවත් කරා නම් ඊට පස්සේ මේ අයට සංඥාවක් නැති වෙනවා. නැත්තම් අසංජී වෙනවා. දැනුවත් බවක් නැති වෙනවා. තවත් කෙනෙක් කියනවා නෑ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෙමෙයි මේ බොහොම බල සම්පන්න දෙවියන් ඉන්නවා. ඒ දෙවියන් තමයි මේ සංඥාව කෙනෙක්ගේ ඔළුවට ඇතුළත් කරන්න කියලා. ඉතින් එතකොට ඒ වෙලාවේදී ආ සංජී වෙනවා. ඒක අයින් කරාම එයා සංජී වෙනවා. ඉතින් මේ විදිහට ප්‍රකාශ ගණනාවක් ඒ සාකච්ඡාවදී බඳුන් වෙනවා. ඉතින් එතකොට පොට්ටපාද කියනවා මට සිහි වුණා භාගතුන් වහන්සේව. ඔබ වහන්සේ මේ ගැන සෑහෙන්න පුළුල් විස්තරයක් නිවැරදි වැටහීමක් ඇති කෙනෙක් බව මම විශ්වාස කරනවා. ඉතින් ස්වාමීනි මට බැරිද දැන් ওই ප්‍රශ්නෙට සුළුමත් දෙන්න කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේ පොට්ටපාද ඇතුළු පිරිස ඉන්න තැනට වැඩම කළාම මේ පරණ Tamanට අහන්න ලැබිච්ච සාකච්ඡාවට බඳුන් වෙච්ච ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතන බුදුරජාන් වහන්සේ මුලින්ම අර සංඥාව ක්‍රමානුකූලව දුරවන් වීම ක්‍රමානුකූලව අතහැර ගැනීම කියන එක කිසිම හේතුපත්යකින් තොරව වෙනවාය කියන මතය මුලින්ම බැහැර කළා දානවා. ඒ කියන්නේ සංඥාවක් ඇති වෙන්න, සංඥාවක් පවතින්න, සංඥාවක් දුරු වෙන්න යම් යම් හේතුපත්යන් අවශ්‍යයි. ඉතින් කවුරුන් හෝ කියනවා නම් මේක සිද්ධ වෙන්නේ කිසිම හේතුපත්යකින් තොර වෙයි කියලා. ඒ ඒ මතය බුදුරජාණන් වහන්සේ මුලින්ම බැහැර කළා දානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊටාම වටිනා ප්‍රකාශයක් කරනවා. ඒ තමයි සික්ඛා ඒකා සංඥා උපජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති. කියන්නේ ශික්ෂාවක් තුළින් යම්සි පුහුණුවක් තුළින් එක් සංඥාවක් ඇතුළත් කරගන්න පුළුවන් එක් සංඥාවක් පුරු වෙන්න පුළුවන් ඒ වගේමයි එක් සංඥාවක් අයින් කරන්නත් මේ පුහුණුවටම පුළුවන් <clears throat> වෙනස් වචනකින් කියනවා නම් පුහුණුව මත තමයි සියල්ල එහෙමනම් හදාපවතින්නේ. පුහුණුවක් හරහා කෙනෙකුට නිවැරදි සංඥාවක්, යහපත් සංඥාවක්, Tamanට වැඩදායි සංඥාවක් ඉස්සරහට ගන්න පුළුවන්, ප්‍රබල කර ගන්න පුළුවන්, වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේමයි Tamanට අවැඩදායි, Tamanට අයහපත සලසන යම්කිසි සංඥා ප්‍රදේශයක් පුහුණුව හරහා අතම දාන්න පුළුවන්. කියන මෙන්න මේ ප්‍රකාශය භාගතුන් ආසේ කරනවා. ඊට පස්සේ තමයි මේ මේක තියෙන පුළුල් බව හොඳට විදහා පෙන්වමින් බුදුරජාණන් වහන්සේ සීලයක තියෙන වටිනාකම දේශනා කරා. අතරම මේ සංඥාව තමයි මූල හේතුවක් බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිතේ ගොඩනැගෙන විවිධ ප්‍රපංචයක්. හිත දිගින් දිගට කල්පනා කර කර කල්පනා කර කර වටවලල්ලේ යමින් ඒ පැත්තට මේ පැත්තට කතන්දර ගොතවතා ඉන්න ගැතිය අපිට ප්‍රපංචකරණය කියලා හඳුනගත්තොත් මෙන්න මේ ප්‍රපංචකරණයට මූල හේතුවක් වශයෙන් සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා සංඥාවන්ගේ මෙන්න මේ తত্ত্বය සංඥාවන්ගේ පැමිණීම සංඥාවන් ඉදිරිපත් වීම ඒවට අපි තුල සිද්ධ වෙන රැවටීම ඒවා තුල සිද්ධ වෙන පැටලවීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනම් අපිට මේ ප්‍රශ්නය වෙනත් විදිහකට වර්ණනා ගන්න පුළුවන්. ඒ තමයි සංඥාවන් ක්‍රමානුකූලව අපි දහර කරමින් දුරු කරමින් යනවා නම් ඒ කියන්නේ ප්‍රපංචත් සමානුකූලව බැහැර කරමින් දුරු කරමින් යනවා කියලා අපිට වෙනත් විදිහකට මේක ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට දැන් මේ ප්‍රපංච සම්පූර්ණයෙන් දුරු කරන බොහොම පුළුල් ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඒක මෙතෙන්දී විශේෂයෙන්ම අර සංඥා සමානුකූලව දුරු කරගෙන දුරු කරගෙන කුඩා කරගෙන සියුම් කරගෙන යන සූක්ෂම ප්‍රතිපදාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒක ඉතින් අපිට ප්‍රපංච ප්‍රපංච වෙනුවෙනොත් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිපදාවේ තමයි මූලික අංගයක් වශයෙන් මූලික අදිතාලමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සීලයක වටිනාකම පෙන්ලා දෙන්නේ. ඒක බොහොම කුළුල්ල විස්තර වෙනවා. අපි දැන් දින දෙකක් විතර මේ සීලය සම්බන්ධයෙන් කතා කළා, සාකච්ඡා කළා. මොකද මේ පොට්ටපාද ඇතුළු පිරිස දැනටමත් මේ නයිස් ක්‍රමයක් කරපු පිරිසක් ඒ නිසා විශේෂයෙන්ම මේ පැවිද්දෙකු සතු සීලය ගැන නිවැරදි සීලය ගැන තමයි බුදුරජාන් වහන්සේ පුළුල්ව මේ සූත්‍රයේදී මුලින්ම දේශනා කරන්නේ. දැන් ওই විදිහට දේශනා කළා ඒ සීලේ තියෙන තවත් පැත්තක් මතක් කරනවා ඒ තමයි ඉන්ද්‍රිය සංවරයේ තියෙන සීලය. ඒ කියන්නේ අපි අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන වික්ෂුන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන ආරක්ෂා කරන ඒ උපසම්පදා සීලයක් කෝටියක් සංවර සීලයක් ගැන සෑහෙන පුළුල් අ ප්‍රතුරු රාශියක් ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ බඳු ඉන්ද්‍රිය සංවරයකුත් අවශ්‍යයි කියන එක මතක් කරගන්න. මොකද ඉන්ද්‍රිය සංවරයෙන් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැවතත් අලුතින් හිත කෙලෙසෙන්නේ නැති වෙන්න හිත සෑහෙන දුරට ආරක්ෂා කරගන්න. ඇහෙන් රූප බලද්දී, කනෙන් ශබ්ද අහද්දී, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දී, දිවෙන් රස බලද්දී, ඊළඟට කයෙන් යම් යම් ස්පර්ශයන් ලබද්දී ඒ වගේමයි හිතටත් විවිධ අරමුණු එද්දී අපි කිසිම වග විභාගයක් නැතුව කටයුතු කළොත් ඒ ඉඳුරන්ට ඕන ඕන හැටියට හැසිරෙන්න ඉඩ දුන්නොත් විතරක් කැමති කැමති විදිහට හිතන්න ඉඩ දුන්නොත් ඉතින් මෙතනදී අපිටම තමයි ඒකේ ආදීනව වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් පමණක ඉන්ද්‍රයන්ගේ පාලනයක් යම් පමණක ඉන්ද්‍රයන්ගේ සංවර බවක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අපිට ඉඳුරන් කොහොම කියුණුව තිබුණා කියලා, තරුණව තිබුණා කියලා ඒවා ඔහේ පාවිච්චි කරන්න ගියොත් අපි ඉතින් අමාරු වෙනවා. ඒ නිසා අපි ප්‍රතිපදාවක ගමන් කරද්දී යම් පමණක ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්න උත්සාහන්ත වෙන්නේ. ඊළඟ කොටස හැටියට අදීන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ කියලා මේ සතිය ජීවිතයට එකතු කරගෙන මේක මුළු දවස පුරාම පවත්වන්න උත්සාහයක්. අපි කැම බීම ගන්නකොට අනුභව කරනකොට විසුණාසෙනමක් නම් දානයක් වළඳනකොට ඉතින් එතනදී සතිමත් වෙනවා. ඊළඟට අපි තුමු ගමනක් බිමනක් යනකොට එතෙන්ද සතිය පිහිටව ගන්න. ඉඳගෙන ඉන්නකොට සතිය පිහිටව ගන්න. හිටගෙන ඉන්නකොට සතිය පිහිටව ගන්න. සතපීලා ඉන්නකොට සතිය පිහිටව ගන්න. එමත් නැත්නම් ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට සතිය පිහිටව ගන්න. ඉතින් මේ ආදී වශයෙන් අපේ මුළු ජීවිතයටම මෙන්න මේ සතියේ ආලෝකය එකතු කර ගැනීම ඊට පස්සේ මේ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ කියන කොටසෙන් භාගතුනාසේ ඉදපත් කරනවා. දැන් මෙතන තමයි එක පැත්තකින් තවත් පුළුල්ව අපි ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙන්නේ. මොකද මේ මට්ටමේදී කෙනෙකුට පුළුවන් තමන් ගැන දැනුවත්ව වාසය කරන්න. ඒ කියන්නේ අපිට නම් අපිට ඉස්සර නම් එහෙම දෙයක් තිබුණ නැහැ. හිත කියන කියන දේ කරනවා ඒ අනුව සමහර ලාවට හරි දේත් කරනවා වැරදි දේත් කරනවා අපිට කිසි පාලනයක් තිබුණ නැහැ ආවේගශීලී ඉක්මනටම ප්‍රතික්‍රියා දක්වනවා අපිව බලා ගන්න රැක ගන්න කවුරුත් නැහැ. නමුත් දැන් මේ සතිය දිනු කරන්න දිනු කරන්න හරියට නිකන් තමන් එක්ක තව කෙනෙක් ඉන්නවා වගේ හැමතිස්සෙම එයා අපි කරන දේ හරිද වැරදිද කියලා අපිට පොඩ්ඩක් මඟ පෙන්වීමක් කරනවා වගේ ගතියක් අපි එක පාර්තම ආවේගශීලී වෙන්නේ නැතුව අපි පොඩ්ඩක් මේ ඒ සඳහා කියන්නේ මේ ප්‍රශ්නයකදී මදහත් කරන ගතියක් ප්‍රශ්නයක් දිහා පුළුල්ව බලන ගතියක් විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන ගතියක් වර්තමානයේ හිත රඳවන ගතියක් වගේ මෙන්න මේ වගේ විවිධ පැතිවලින් දැන් සති සම්පජඤ්ඤයක් දැන් ඔන්න යෝගාචරය දිනු කරන්න ගන්න. ඉතින් ඒකේ වටිනකම බුදුරජාණන් වහන්සේ මෙතන මතු කරලා තියෙනවා. අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගත. ඒ කියන්නේ සතියෙන් පමණක් නෙවෙයි සම්පජඤ්ඤේනුත් යුක්තයි. ඒ කියන්නේ වර්තමාන මොහොතේ හිත රැඳවීම පමණක් නෙවෙයි වර්තමාන මොහොතේ හිත රඳවද්දී වෙන්නේ මොකද්ද කියන එක ගැන හොඳ හාස්පස අවබෝධයක් තියෙනවා. තියුණු අවබෝධයක් තියෙනවා. නිවනින් දකින්න පුළුවන් කමක්, විනිවිද දකින්න පුළුවන් කමක්, ඒ බඳු හිතේ පවත්වනවා. යන්නේ වගේ ටිකක් ගැඹුරට විහිදිච්ච සතියක් සම්පජඤ්ඤයක් සහිතව දැන් කටයුතු කරන ආකාරය මෙතනදී දේශනා කරනවා. ඊට පස්සේ අරියාය සන්තුෂ්ඨිය සමන්නාගතෝ හෝති. දැන් මේ කරන දේවල් අතරේ හිතේ එක්තරාන්දමක තෘප්තිමත් බවක්. හිතේ හරිම සතුරු සාගත බවක්. දැන් මේවා කරදරයක් කියලා සලකන්නේ නැහැ. ඒ වෙනුවට මේ තුළ තමන්ට ලැබෙන යහපත, තමන්ට ලැබෙන ආනිසංස ගැන තේරුම් ගනිමින් ඒකෙන් තමන්ගේ ජීවිතයට ලැබෙන ආලෝකය ගැන යම්කිසි වැටහීමක් ඇති කරගනිමින් එක්තරාන්දමක තෘප්තිමත් බවක් එක්ක කටයුතු කරනවා. ඉතින් සමහරවිට දැන් වික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පැත්තෙන් කතා කරනකොට උන්වහන්සේට තමන්ගේ ජීවිතය පවත්වන්න පින්ඩපාතයක් අවශ්‍ය වෙනවා. එමත් නැත්නම් සිවුරක් අවශ්‍ය වෙනවා. නැත්නම් වැඩ සිටින්න ස්ථානයක් අවශ්‍ය වෙනවා. ආබාධයකදී ගන්න යම් බෙහෙතක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ලැබෙන දේවල් ඒ ප්‍රත්‍යපහසුකම් එක්තරාන්දමකින් ලැබෙන දේෙන් සතුට වෙලා සතුටුමත් වෙලා ඉන්න පුළුවන්කම මෙතෙන්දි මතක් කරනවා. ඉතින් ගිහි පින්වතුන්ටත් ඒ අනුවම හිතා ගන්න පුළුවන් ගාක් දේවල් අපි බලාපොරොත්තු වුණොත් ගාක් සුඛෝපභෝගී දේවල් බලාපොරොත්තු වුණොත් ඉතින් කවදාවත් හිත සතුටුමත් වෙන්නේ නැහැ. අපි සංහාවට දාස වීමක් තමයි වෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් අද පමණින් සතුට වෙලා අපේ ආර්ථික මට්ටම අනුව අපි කටයුතු කරනවා නම් එතකොට ඇත්තටම තෘප්තිමත්ව ඉන්න සතුටින් ඉන්න තදපමණින් සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒතකොට මෙන්න මේ බඳු පසුබිම සකස් කිරීම දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කරලා දැන් ඊට පස්සේ සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ශික්ෂාවට අපි වෙටගෙන යනවා. දැන් මෙතෙක් ඇත්තටම මේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර සංඥාවන් දුරු කරන ප්‍රතිපදාවේ තියෙන සීල ශික්ෂාව තමයි දේශනා කළේ. දැන් ඔන්න ඊළඟට පිවිසෙනවා සමාධි ශික්ෂාවට. අවිජ්ජං ලෝකේ පහය විගතා විජ්ජේන චේතසා විහෙරති. අවිජ්ජාය චිත්තම් පරිසෝදේති. මේ විදිහට අර අපි අහලා තියෙන නීවරණ පහෙන්ම හිත ඉවත් කරගෙන වාසය කිරීම ගැන දේශනා කරනවා. දැන් නීවරණ පහට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමා කීපයක් දෙනවා. දැන් යම්ස කෙනෙක් ලොකු ණයක් අරගෙන දැන් ණය ගෙවා ගන්න බැරුව මේ කාලේ අපේ රටටත් වෙලා තියෙනවා වගේ ඉතින් හරිම අමාරුවෙන් ඉන්නවා නම් ඉතින් එතකොට ලොකු බරක් තියෙනවා. අපි තුමු යම්සි පුද්ගලයෙක් මා හරි හේතුවකට අගහින්න කම නිසා මේ ණයක් ගත්තා. මේ ණය ගත්තට පස්සේ ඉතින් හරි බරයි යාට. ඒ කවද්ද මේ ගෙවල ඉවර කරන්නේ නැත්නම් මේ ණය කාර්යය ඇවිල්ලා අඩත් ඒකම් කරනවා විවිධ ප්‍රශ්න නගනවා ණය ගෙවන්නේ නැද්ද පොඩි ගෙවන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් හරිම බරක් තියෙන ඔළුවේ මොකද මේ ණයක් අරන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් මේ තනත්තා තමන්ට යම් මහන්සිලා කටයුතු කළා. අර්ථරිමස්යෙන් යුක්තව කටයුතු කළා, ප්‍රඥාවන්තව කටයුතු කළා. එයා කොහොම කොහමද තමන්ගේ කර්මාන්ත ශාස්ත්‍රීය කරගෙන, සාර්ථක කරගෙන අර මුළු ණයම ගෙවලා දානවා. ඊළඟට ඉතුරු වෙච්ච යම්කිසි මුදලකුත් තියෙනවා. ඒකෙන් තමන්ගේ දරුවන්ට ඒ අවශ්‍ය දේවල් සපයමින් ඒ තමන්ගේ පවුල නඩත්තු කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒකකට දැන් මෙයාට හිතේ කිසි බරක් නැහැ. මොකද දැන් ණය සම්පූර්ණයෙන්ම ගෙවලා දැම්මා. ණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. ඒ වගේමයි අමුදරුවන් රකින්න උවමනා කරන මුදලකුත් අපේ ඉදිරි වෙලක් තියෙනවා. ඒ නිසා දැන් හරි තෘප්තිමත් බවක් තියෙනවා. මොකද අර හිතේ තිබිච්ච ලොකු බරක් හිතෙන් නිකන් අයින් කළා. ඒ ණය බර දැන් හිතින් දුරවන් කරා. දැන් හිතට හරි සැහැල්ලුයි. ඒ වගේමයි දැන් ආයි ණය වෙන්න දෙයක් නැහැ. මොකද අමුදරුවන් රකින්න යම් මුදලක් Taman අතේ ඉතිරි වෙලා තියෙනවා. අන්නේ තෘප්තිමත් බව. ඔන්න ඔය බර අඩුවීම එක්තරා අන්දමකින් කියනවා නිදහස් වීම නිදහස් ඒ බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කාමච්ඡන්දයෙන් නිදහස් වුණා වගේ කියලා. කෙනෙක්ගේ හිතේ කාමච්ඡන්දය රජ කරනකොට එයා වැඩ කරන්නේ හරියට නිකන් ණයක් ගත්ත කෙනෙක් වගේ. එයා හැමතිස්සෙම තමයි එයා කියන අනිත් කෙනෙක්ගේ අනසකයටතේ අනිත් කෙනෙක්ට බැගෑ වෙලා ඉන්න ගතියක් තියෙනවා. නමුත් යම් වෙලාවක හිතෙන් කාමච්ඡන්දේ දුරු වුණා නම් අයින් වුණා නම් අන්න එතකොට අර ණයෙන් නිදහස් වුණා වගේ. තමන් ඒක ගෙවලා දැම්මා වගේ. බොහොම පහසුවක්, සැහැල්ලුවක් එයාට දැනෙනවා. ඒ නිසා මේ ණය ගත්ත කෙනෙක්ගේ తත්වය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට හිතක් කාමච්ඡන්දට යට වෙච්ච අවස්ථාව. ණයෙන් නිදහස් වෙච්ච මට්ටම තමයි දේශනා කරන්නේ කාමච්ඡන්දයෙන් හිත නිදහස් කරගත්ත අවස්ථාව. ඊට පස්සේ ව්‍යාපාදයේ ගැන හිතේ පහත ගන්න තරහාවක් ගැන, ද්වේෂයක් ගැන. එතනත් හරි ලස්සන උපමාවක් දෙනවා. ඒක හරියට යම්සි ආබාධයකට ලක් වෙලා රෝගයකට ලක් වෙලා ලෙඩ වෙලා ඉන්නා වගේ තමයි මේ හිත ද්වේෂයෙන් නැත්නම් තරහකින් කේන්තියකින් ඉන්න අවස්ථාව. එතකොට යාට තමන්ට කැමති දෙයක් කරන්න බෑ, තමන්ට කැමති දෙයක් කන්න බෑ. මොකද ලෙඩ වෙලා, රෝගී බවට පත් වෙලා, අසාධ්‍ය වෙලා. ඉතින් එයා දොස්තර කියන දේ අහගෙන, එයාට උපස්ථාන කරන කියන අය කියන දේවල් අහගෙන ඉතින් එහාට මෙහාට යන්නත් බෑ අනිත් අයගේ උදව් පදව් ඇතිව බොහොම දුර්වලව කැමති දෙයක් අනුභව කරන්නත් බැරුව ඉතින් ගත කරන දුක්ඛිත ජීවිතයක්. මොකද දැන් ඊළඟ වෙලා ඉන්නේ අසනීප වෙලා ඉන්නේ. හැබැයි අපි හිතමු දැන් මෙයා සම්පූර්ණයෙන්ම ලෙඩෙන් සුවපත් වෙනවා. සම්පූර්ණයෙන්ම නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඉතින් දැන් තමන් කැමති තැනක යන්න පුළුවන්, කැමති දෙයක් කන්න පුළුවන්. ඒකට අර හොඳ ශාරීරික නිරෝගී බවක් දැන් තමන්ට තේරෙනවා. ආහාර පිළිබඳ රුචියක් තියෙනවා. ඉතින් ඔය වගේ අර තමන් ලෙඩෙන් ඉවත් වුණා කියලා, නිදහස් වුණා කියලා, නැවතත් තමන් නිරෝගී වුණා කියලා මේ එයාට දැන් හැඟීමක් තියෙනවා. ඒකත් ලොකු බර අඩු වීමක්. ඒකත් ලොකු සහනයක්. ඒකත් ලොකු නිදහසක්. මොකද්ද මේ ලෙඩෙන් නිදහස් වීම? ලොකු බරපතල රෝගාබාධකින් දැන් Taman සම්පූර්ණයෙන්ම ඉවත් වුණා, නිරෝගී බවට පත් වුණා. ඉතින් ලොකු සහනයක් හිතේ තියෙනවා. මෙන්න මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා කෙනෙක්ගේ හිතේ තිබිච්ච ව්‍යාපාදය ඉවත් වීම කියන අවස්ථාව. ඒ කියන්නේ හිතේ යම් තරහවක්, ද්වේෂයක් තියෙනවා නම්, කේන්තියක් තියෙනවා නම් ඒක හරියට නිකන් ලෙඩ වුණා වගේ තත්ත්වයක්. Taman දැන් මේ හිතට තිබිච්ච නිදහස නැහැ දැන් හිත මේ කැමති විදිහට කටයුතු කරන්න විදිහක් නැහැ නිකන් ලෙඩ වෙලා. හැබැයි යම් අවස්ථාවකදී හිතේ ව්‍යාපාදයේ දුර වුණා නම් අයින් වුණා නම් ඒක අර ලෙඩෙන් අයින් වෙලා නිදහස් වෙලා නිරෝගී වුණා වගේ. කියලා එතකොට මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙන්න මෙබඳු උපමාවක් දෙනවා. ඊට පස්සේ තීන මිද්දේ සම්බන්ධයෙන් තවත් ලස්සන උපමාවක් දෙනවා. ඒ තමයි යම්සි මිනිස්සෙක් බන්ධනාගාරගත වෙලා හිර කළා ඉන්න වෙලාවේදී එයාට දැනෙන අවස්ථාව. මේ කියන්නේ එයාට දැන් අමුදරුවන් හම්බෙන්න යන විදිහක් නැහැ, කැමති තැනක යන්න විදිහක් නැහැ, කැමති දෙයක් කන්න විදිහක් නැහැ. මොකද මේ තමන්ව හිර කරලා තියෙන්නේ. තමන් දැන් බන්ධනාගාරයේ ඉන්නේ. තමන් කියලා කරුවෙක් බවට පත් වෙලා. ඒත් එයාට කැමති විදිහට කටයුතු කරන්න විදිහක් නැහැ. හැබැයි පස්සේ යම් ක්‍රමයකට ඉතින් මේ තනත්තා වැඩි මුදලක් මහක් අතීදම් කරගන්න තු කොහොම හරි දැන් මේ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. නිදහස ලබනවා. ඉතින් නිදහස ලැබුවාම දැන් ඉතින් කැමති තැනක යන්න පුළුවන්. තමන්ගේ අමු දරුවන් එක්ක බොහොම සතුටින් වාසය කරන්න පුළුවන්. දැන් මොකද නිදහස් කෙනෙක්. කවුරුටත් මේ හිරකාරයෙක් නෙමෙයි. ඔන්න ඒ தত্ত্বය හිත තීන මිද්දයෙන් නිදහස් වීමට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ඒ කියන්නේ යම්ස කෙනෙක්ගේ හිතේ තීන මිද්දාවක් බලපවත්වනවා නම් එයා හරියට හිරකාරයෙක් වගේ. මේ හිතට හැම තැනක යන්න විදිහක් නැහැ. මොකද එයා හිර වෙලා ඉන්නේ. නිකන් මුළු ගැන්විලා ඉන්නේ. අඳුරක අඳුරක හිර වෙලා ඉන්නේ. හැබැයි යම් වෙලාවක තීන මිද්දෙන් හිත නිදහස් නම් හරියට නිකන් අර බන්ධනාගාරයකින් හිරගෙදරකින් නිදහස් වුණා වගේ දැන් ඒ බඳු නිදහසක්. බඳු සැහැල්ලුවක් කැමති විදිහට කටයුතු කරීමේ ශක්තිය බවක් අන්න යාගේ හිතේ දැනෙනවා ඒ නිසා නීවරණ මෙන්නේ තීන මිත්‍යකින් නීවරණයට යටවීම ඒකේ ගොදුරක් බවට පත්වීම හිරකාරයක් වශයෙන් ඊළඟ තීන මිද්දෙන් ඉවත් වෙලා බොහොම සක්‍රීයව කටයුතු කරන්න තියෙන අවස්ථාව හිරෙන් නිදහස් වෙලා නිදහසේ කටයුතු කරන කෙනෙක්ගේ ක්‍රියාකලාපයටත් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා ඊට පස්සේ අපි ගන්න ඊළඟ නීවරණය ගැන ගත්තොත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා දැන් යම්ස කෙනෙක් ඉන්න පුළුවන් 16ක්. ඒ කියන්නේ ආ වෙන කෙනෙක් යටතේ කටයුතු කරන දාස භාවයෙන් ඉන්න වහල් භාවයෙන් ඉන්න කෙනෙක්. කියා හරිම පරාදීනයි. එයාට කැමති දෙයක් කරන්න විදිහක් නැහැ. මොකද හැමතිස්සම අනිත් කෙනාගෙන් අවසර ගන්න ඕනේ. එයා මොකද 16 තමන්ගේ හාම් පුතාගෙන් අවසර අරගෙන තමයි හැමදේම කරන්නේ. එයා කියන කියන දේ කරන්නත් ඕනේ. එයා අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න කියලා ඉතින් බොහොම මේ බරපතල වැඩ දෙනවා. ඉතින් එයා මේ හැමදේම ඉෂ්ට කරන්න ඕනේ. මොකද මෙයා ඇවිල්ලා 16ක. මෙයා ඇවිල්ලා සම්පූර්ණ වහලෙක්. හැබැයි යම් ක්‍රමයකට ඒ තනත්තා මේ දාස භාවයෙන් මිදුණා නම් වහල් භාවයෙන් මිදුණා නම් අනේ එතකොට තින් ලොකු සහනයක් තියෙනවා. දැන් ඉතින් කවුරුත් එයාට අණ දෙන්නේ නැහැ. තමන් කැමති දේක් කරන්න පුළුවන්. අනිත් කෙනෙක්ගේ අනකට යටත් වෙච්ච ගතියක් නෙමෙයි කියන්නේ. වහල් භාවයක් නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ වහල් භවෙන් නිදහස් වූ බවක්. ඉතින් ඔන්න ඔය తত্ত্বය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මේ හිතේ පහළ වෙන උද්දච්ච කුක්කුච්චයෙන් හිත නිදහස් වීමට. ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්චයට යටවෙච්ච අවස්ථාව එක්තරා අන්දමකින් කියනවා නම් වහල් භාවයෙන් කටයුතු කිරීම. මොකද හිත නිකාන් ඔහේ අපිවත් ඇදගෙන දුවනවා. අපිට කිසි නිදහසක් නැහැ. අපි ඉන්නේ යා කියන දේ කරන හරියට මේ වහලෙක් වගේ, බැලෙක් වගේ. නමුත් යම් වෙලාවකදී උද්දච්ච කුච්චයෙන් හිත නිදහස් වුණා. ඒ කියන්නේ හිතේ විසිරීමෙනුත් නැවත නැවත කල්පනා කරමින් පසුතැවෙන ගතිය, දුක් වෙන ගතිය, ශෝක කරන ගතිය, අන්නේ තත්ත්වෙනුත් හිත සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නම් ඒක හරියට නිකන් අර වහල් බවෙන් නිදහස් වුණා වගේ වැඩක්. දැන් තමයි යන්නේ හිතේ ප්‍රകൃතිය මතුවෙන්නේ. මෙතෙක් තිබුණේ අපිවත් අදගෙන සම්පූර්ණයෙන්ම පරණ දේවල් කල්පනා කරමින් කනගාටු වෙමින් ශෝක කරමින් ඉන්න තත්ත්වයක් එහෙමත් නැත්නම් හිත විසිරීලා එහෙ මෙහෙ දුවන පයින්න තත්ත්වයක්. ඒකෙන් නිදහසක් තිබුණේ නැහැ. ඔන්න දැන් ඒකෙන් සම්පූර්ණයෙන් ඉවත් වුණා. උද්දච්ච කුච්චේ හිතෙන් ඉවත් වුණා. ඒක හරියට නිකන් අර දාස භාවයෙන් ඉවත් වුණා වගේ. ඊට පස්සේ හරි ලස්සන ප්‍රමාවක් දෙනවා විචිකිච්ඡාව සම්බන්ධයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් බොහොම දුර්ග මාර්ගයක යනවා ඒ කියන්නේ කාන්තාර මාර්ගයට යනවා. දැන් මේ කාන්තාර මාර්ගයේ යනකොට අතරමඟදී එයාගේ වතුරක් නැහැ, ආහාරත් දැන් හොඳට මිහිඟයි. ඒ වගේමයි හරිය පාර මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. අහවල් දිශාවේ ගමක් තියෙන්නේ, නගරයක් තියෙන්නේ කියලා හැඟීමක් නැහැ. ඉතින් ඒකවල තියෙන පුදුමාකාර මානසික අසහනයක්. මොකද මේ අතරමං වෙච්ච එකක් කියන්නේ. කොයි පාරද ගන්න ඕනේ, කොයි පැත්තටද යන්න ඕනේ. මේ මේ මොහොතේ අපේ වතුරක් නැහැ, ආහාරක් නැහැ කියන හරීම වසනයකටපත් වෙච්ච තත්ත්වයක් තමයි යන්නේ කාන්තාරේ අතරමං අතරමං වෙච්ච තත්ත්වය. ඉතින් මේක උපමා කරනවා බුදුරජාන් වහන්සේ හිත විචිකිච්ඡාවකට අහු වෙච්ච තත්ත්වයට. මොකද දැන් විචිකිච්ඡාවක හිත තියෙනකොට හිත හරියට කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. හිතේ තියෙන දෙගිඩියාවක්. අරක කරනවාද මේක කරනවාද අරක හරිද මේක හරිද අරයා කියන දේද හරි මෙයා කියන දේද හරි අර පොතේ තියෙන දේද හරි මේ පොතේ තියෙන දේද හරි කියලා විවිධ අන්දමින් අපි කල්පනා කරනවා මොකද හරිය නිශ්චිත පිළිතුරක් නැහැ. නිශ්චිතව මෙන්න මේකයි ගත යුතු නිවැරදි මාර්ගය කියලා අවබෝධයක් නැහැ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් කොහොම හරි මේ කාන්තාරය තරණය කළා දැන් ගමක් තියෙන දිශාවට යනවා. දැන් එයාට නිශ්චිතයි මේ මාර්ගයේ ගියාම ගමට යනවා කියලා. ගමට ගිහිල්ලා Tamanට පැන් ටිකක් හොයාගන්න පුළුවන් ගැතිය, ආහාර ටිකක් ඉල්ල ගන්න පුළුවන් ගැතිය. දැන් එයාට හරිම නිශ්චිතයි. යායුතු මාර්ගය මේකයි කියලා දැන් 100% විශ්වාසයි. ඒකේ මඟ සලකුණු දන්නවා, මඟ සලකුණු පේනවා. යන්නේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර විචිකිච්ඡාවෙන් නිදහස් වෙනවා වගේ. ඒ කියන්නේ එතකොට දැන් හිතේ කිසිම සැකයක් නැහැ. අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මොකක්ද කියලා Tamanට වැටහෙනවා. කළ යුතු දේ කුමක්ද කියලා Tamanට වැටහෙනවා. ඒකේ තියෙන නිවරද්ද භාවය ගැන යම්සි අවබෝධයක් තියෙනවා. ඉතින් එතකොට හිතේ කිසි විචිකිච්ඡාවක් නැහැ. හිතේ කිසිම සැකයක් නැහැ. ඉතින් මේ යන්දමින් බුදුරජාණන් වහන්සේ මේ හිතේ බලපවත්නා මේ නීවරණ පහ උපමා පහකින් ඉදිරිපත් කරනවා. කාමච්ඡන්දය හරියට ණයකා ණයහිමියේ මේ ණයකාරයෙක් බවට පත් වීමක් ඊළඟට ව්‍යාපාදය හරියට නිකන් රෝගයකට බඳුන් වෙලා රෝගී වෙච්ච අවස්ථාවක් ඊළඟට තීන මිද්දය හරියට නිකන් බන්ධනාගාරයක හිරගෙදරක හිර වෙච්ච අවස්ථාවක් ඊළඟට උද්දච්ච කුච්ච හරියට යම්සි කෙනෙක්ගේ 16න් බවට වහලෙක් බවට පත්වීමක් ඒ වගේමයි විචිකිච්ඡාව බලපෑත් වීම හරිය නිකන් කාන්තාර මාර්ගයක යන්නේ මන් නැතුව අතරමං වෙනවා. ඉතින් මේ නීවරණ පහෙන් යම්සි කෙනෙක් නිදහස් නම් ඒ කියන්නේ එක එක පැතිවලින් ලබන නිදහසක් තමයි ඒ අනුව අපිට හිතා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් නිදහස් වීමක් සම්පූර්ණයෙන් ආබාධයෙන් නිදහස් වෙලා නිරෝගී වීමක් ඊළඟට බන්ධනාගාරයෙන් හිරගෙදරකින් නිදහස් වෙලා සාමාන්‍ය පුරවැසියෙක් වීමක් ඊළඟට දාස භාවයෙන් ඉවත් වීමක් ඊළඟට කාන්තාර මාර්ගයෙන් යා යුතු නිවැරදි මාර්ගය ගමස් දිශාවට ශේව භූමියන් දිශාවට යන්න තියෙන මෙන්න මේ මාර්ගයෙන්ම කියලා නිශ්චිතව දැනගැනීම. එතකොට පුදුම නිදහසක් තමයි සැහැල්ලුවක් තමයි අන්නේ තනත්තට දැනෙන්නේ. ඉතින් ඒකම අපිට මේ භාවනාවේදී කතා කරන්න පුළුවන් මෙන්න මේ නීවරණ ටික අයින් වුණාම හිතේ යටපත් වුණාම ඒ යෝගාවචරයේ අත්දකින්න තත්ත්වය. සැපින්වදී අපි හිතමු ප්‍රායෝගිකව මේ தත්ත්වය අපි තුල දිනු කරගන්න නම් අපි හිතමු යම්ස් කෙනෙක් යම්සේ කමතහනක් ඉස්සරහින් තියාගෙන හිත දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු යා ආනාපාන සතිය වඩනවා. ඉතින් තමන්ගේ ඉරියව්ව සකස් කරගෙන, ඇස් දෙක පියාගෙන, නාසිකාව අග්‍රේ ඉස්සරහා තමන්ගේ අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ආශ්වාසයක් දැනගන්න, ප්‍රශ්වාසයක් දැනගන්න. ආයත් ආශ්වාසයක් දැනගන්න, ප්‍රශ්වාසයක් දැනගන්න. එතකොට මේ විදිහට යා නැවත නැවත නැවත නැවත ඒ ආශ්වාසයට ප්‍රශ්වාසයට ආශ්වාසයට ප්‍රශ්වාසයට ඉදන අංගමින් කටයුතු කරද්දී දැන් නැවත නැවත මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒක නවතින්නේ නැහැ. ඒකවල තමන්ට නිදා ගන්න විදිහක් නැහැ. මොකද ඊළඟ ආශ්වාසය ඊළඟ එකට එනවා. ඒක බලලා ඉවරච්ච ගමන් ඔන්න ඊළඟට ප්‍රශ්වාසය එනවා. ඒක බලලා ඉවරච්ච ගමන් ඔන්න ඊළඟට ආශ්වාසය එනවා. ඉතින් ඒ කියන්නේ බොහොම සක්‍රීයව මේ කටයුත්තේ නිරත වෙන්න අවශ්‍යයි. අපි ඔතෑණි වුණා නම්, නිදිමත වුණා නම් අර ආශ්වාස ගණනාවක් අපිට මග හැරෙනවා. නමුත් මේ පැමිණෙන පැමිණෙන ආශ්වාසයට ප්‍රශ්වාසයට හොඳට අවදියෙන් ගත කරන්න නම් ඒ අවදිමත් බව හොඳට එළඹ සිටි සිහිය මෙතෙන්ට අවශ්‍යයි. ඉතින් එතකොට මෙන්න මේ විතක්කය කියන ඒ අරමුණට හිත නැංවීම කියන කුසලතාවය. නැවත නැවත ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන එතන එතන ඉදිරිපත් වෙන අරමුණට හිත නැංවීම කියන කුසලතාවය හොඳට අපේ හිතේ තුල හිත තුල තියෙනවා නම් හිතේ තියෙන හරි සක්‍රීය බවක්. ඒ කියන්නේ මේ අවස්ථාවේ තීන මිද්දේට ඉඩක් නැහැ. එනම් යම් වෙලාවක හොඳට මේ විතක්කය හිතේ වැඩ කරනවා නම් එයා හොඳට ශක්තිමත් වෙලා තියෙනවා නම් එයාගේ ඒ ක්‍රියාකලාපය හරහා සීන මිද්දේ කියන නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න අපි අපේ හිත යම් අරමුණකට නැංගුවා. මෙතන ඉඳන් අපි කියමු ආශ්වාසය කියලා. දැන් මේ ආශ්වාසය ගැන අපි ටිකක් හොයලා බලනවා. ආශ්වාසයේ ගති ලක්ෂණ විමසලා බලනවා. ඒක උණුසුම්ද, සිසිල්ද, දිගද, කෙටිද? ඒතර තනි ආශ්වාසයක්ද තියෙන නැත්නම් ආශ්වාස පේලියක් තියෙනවද? ආශ්වාසයේ මේ අත්දකින්නේ මුලද, මැදද, අගද? මේ අන්දමින් අපිට පුළුවන් ආශ්වාසය ගැන ටිකක් සූක්ෂමව බලන්න. ඉතින් එතකොට එහෙම බලනකොට එයාට කිසි අවිශ්වාසයක් නැහැ මේ අත්දකින්නේ ආශ්වාසයේ මුල ස්වභාවය. දැන් මේ අත්දකින්නේ ආශ්වාසයේ මැද ස්වභාවය. දැන් මේ අත්දකින්නේ ආශ්වාසයේ අග ස්වභාවය. කියලා Tamanට හොඳට සක්සුදක්ෂේ පැහැදිලි. මොකද හොඳට එතනට අවධානය යොමු වෙලා තියෙනවා. Tamanට දැනෙනවා "ආ මේ ඇවිල්ලා ආශ්වාසය. ප්‍රශ්වාසය නෙමෙයි." කියලා හොඳට Tamanට නිශ්චිතව තේරෙනවා. සමහරට ඒක එහාට කියලා තවත් සියුම් වුණාම දැන් මේ අත්දකින්නේ ආශාසයෙන් මුල. දැන් මේ අත්දකින්නේ ආශාසයෙන් මැද. දැන් මේ අත්දකින්නේ ආශාසයේ අග. කියලා තමන්ට හරිම නිශ්චිතව කිසිම සැකයක් නැතිව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ වගේ නිශ්චිතව අපි දෙයක් දැනගන්නකොට අර විචිකිච්ඡාවට තියෙන ඉඩ නැති වෙනවා. කියන්නේ මෙන්න මේ අරමුණ හොඳට විමසන ගතිය, ਵਿਚාරශීලීව ඒ අරමුණ හොයන ගතිය, සොයන ගතිය, අධ්‍යයනය කරන ගතිය. අපි ඒකට පාලියෙන් කියනවා විචාර කියලා. විචාර කියන චෛතසිකය. ඒතර මේ විචාර කියන චෛතසිකය අපේ හිතේ හොඳට බලවත් තියෙනවා නම් විචිකිච්ඡාවට ඉඩක් නැහැ. නැත්නම් විචිකිච්ඡාව කියන ඒ නීවරණය එනේ විචාරය කියන අරමුණ හොඳට විමසා බැලීම තුළින් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිටම දැන් හොඳට අපේ හිත ජෙනරේට් කරන වෙලා දැන් මේ අරමුණ විමසා බලමින් අරමුණේ ගත ලක්ෂණ තේරුම් ගන්නමින් ඉන්නවා නම් ඒ කියන්නේ සෑහෙනදුරට දැන් වැඩේ සාර්ථක වෙලා තියෙනවා. දැන් අන්න හිතේ යම්සි ප්‍රමෝදයක් සතුටක්. මොකද දැන් අපි සෑහෙන ප්‍රයත්නයක් දරුවා සෑහෙන ඉතින් මහන්සිලා භාවනා කළා. අන්න දැන් තමයි මේ වෙලාවට තමයි මොන සාර්ථක උනේ. ඉතින් එතකොට අන්න හිතේ යම්සි ප්‍රමෝදයක්. මොකද මේ ඉස්සරහින් තියාගෙන ඉන්න අරමුණ නික්ලේශී අරමුණක් ඒ අරමුණේ දැන් හොඳට හිත රැඳෙනවා. අරමුණක් හොඳට පේනවා. අරමුණේ විස්තරත් Tamanට පේනවා. ඒ කියන්නේ Taman දරපු ප්‍රයත්නය දැන් සාර්ථක වෙලා තියෙනවා. එතකොට තියෙන්නේ අන්න හිතේ සතුටක්, සහනයක්, ප්‍රීතියක්. එතකොට ඒබඳු හිතේ සතුටක්, සහනයක්, ප්‍රීතියක් තියෙන පසුබිමක ව්‍යාපාදේ සිදක් නැහැ. එහෙනම් හිතේ ව්‍යාපාදයෙන් නීවරණය අයින් වෙනවා. මෙන්න මේ සතුට, ප්‍රීතිය හිතේ තියෙනවා. ඊට පස්සේ දැන් එක්තරා අන්දමකින් දැන් සියල්ල මේ විදිහට යහපත්ව සිද්ධ වෙනකොට මේ වෙලාවේදී ඇත්තටම හුස්ම රැල්ල සංසිඳෙන්න පුළුවන්. හුස්ම රැල්ල සිනිඳු වෙන්න පුළුවන්. සැහැල්ලු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කයත් සැහැල්ලුයි. ඒ කියන්නේ හුස්ම රැල්ල බොහොම සිනිඳු වෙනවා නම් සියුම් වෙනවා නම් ඒ කියන්නේ කයත් සැහැල්ලු වෙනවා. මුළු කයේ එක්තරා අන්දමක නිරූපණයක් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියන්නේ. ඒ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සියුම් වෙනවා කියලා කියන්නේ සංසිඳෙනවා කියලා කියන්නේ මුළු කයමත් සංසිඳනවා කියන එක තමයි. ඉතින් එතකොට තියෙන්නේ කයේ අර කලින් පිළිච්ච දරත පරිලාහ මොකක්වත් නැහැ. දුක් කරදර වේදනාකාරී දේවල් මොකක්වත් නැහැ. දැන් හරිම කායික සැහැල්ලුවක්. ඒ නිසාම මානසික සැහැල්ලුවක්. ඒ කියන්නේ කායික සුවයක්, මානසික සුවයක්. මම දැන් අත්දකිනවා. ඒකෝර මේ නිබඳු කායික සුවපත් ස්වභාවයක මානසික සුවපත් ස්වභාවයක අපේ කයයි හිතයි ඉන්නවා නම් හිතට ආයේ එහෙම හේතුවන්න උවමනාවක් නැහැ. මොකද හිත මෙහෙනෙහි දුවන්නේ අපේ ඇතුලේ සතුට නැත්තම්. දැන් මේ වෙනකොට හිතක් බොහොම සංසුන්, හිතක් බොහොම සතුට සහගතයි, සුවපත්. කයත් බොහොම සංසුන්, කයත් බොහොම සුවපත් වෙලා තියෙනවා. සහනශීලීව තියෙනවා. එහෙමනම් හිතට ඉතින් එළිය ගිහිල්ලා සතුට හොයන්න දෙයක් නැහැ. එයාට එහෙනම් ඇතුළෙම ඉන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ උද්දච්චයටවත් කුක්කුච්චයටවත් ඉඩක් නැහැ. ඒ කියන්නේ ගිහිල්ලා විසිරෙන්නත් දැන් හිතට උවමනාවක් නැහැ. ඒ වගේම අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන පසුතැවෙමින් දුක් වෙන්න ශෝක කරන්න උවමනාවකුත් නැහැ. ඉතින් එතකොට යම් වෙලාවක මේ කාය කයේ හරි කයයි කයේ සිතේ සහනශීලී බව, සකවත් බව, සුවපත් බව තියෙනවා නම් ඒ කියන්නේ උද්දච්ච කුච්ච කියන ඒ නීවරණයට ඉඩක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අපි මේ වඩන භාවනාව පැත්තෙන් කතා කරන්නේ. අපිට තේරෙනවා යම් වෙලාවකදී දැන් මේ විදිහට සියල්ල සම්පූර්ණ වෙගෙන එනවා. දැන් හිතත් හොඳට මේ අරමුණේම තියෙනවා. දැන් ආයෙ යාට වෙන කොහෙවත් යන්න උවමනාවක් නැහැ. බොහොම සුවපත්ව සතුටෙන් සැහැල්ලුවෙන් දැන් අරමුණ තුළම එයා රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ හිතේ ඒකාග්‍ර වෙලා. හිතේ නැහැ එහි මෙහි යන ගතියක්. අපි ඉදිරිපත් කරගත්ත තෝරගත්ත අරමුණේම දැන් එයා රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් ඒකාග්‍රතාවය කියන එක කාමච්ඡන්දයට විරුද්ධයි. දැන් කාමච්ඡන්දයෙන් තමයි අපේ හිත ඒ අරමුණකින් තව අරමුණකට පන්නන්නේ. හිතන්න අපි ඒ අරමුණක් ඇසුරු කරද්දී ඒ අරමුණෙන් සතුටක් නැත්තම් ඒ ලැබිච්ච සතුට අඩු වෙගෙන යනවා නම් අපිට වෙන අරමුණක් ඉල්ලලා ඒ අරමුණට ගිහිල්ලා ඒ අරමුණෙන් සතුට වෙන්න හදනවා. ඒ අරමුණෙන් සතුට වෙන්නේ නැත්නම් ඔන්න තවත් අරමුණකට යනවා. ගිහිල්ලා ඒ අරමුණෙන් සතුට වෙන්න හදනවා. නමුත් යම් වෙලාවක හිත ඒකාග්‍ර වෙලා තෝරගත්ත එකම අරමුණක වගේ ඉන්නවා නම් දැන් මේ සමත පැත්තෙන් කතා කරන්නේ ඒ තෝරගත්ත තමන් ඉදිරිපත් කරගත්ත ඒ අරමුණේම මූල කර්මස්ථානයේම හිත රැඳිලා තියෙනවා නම් ඒ කියන්නේ ඒ වෙන වෙනකොට කාමච්ඡන්දේ සැහැන්න යටපත් වෙලා තියෙනවා. ඒකයි එයාට දැන් වෙන වෙන අරමුණු වලට පැන පැන යන්න උමනාවක් නැත්තේ. මොකද කාමච්ඡන්දය දැන් හිතින් తాවකාලික ඉවත් වෙලා. ඒතර අපිට තේරෙනවා මෙන්න මේ සමාධි අංග පහක් ධානාංග පහක් අපි නිවැරදිව දියුණු කළා, දියුණු කළා, ශක්තිමත් කළා අපේ හිතේ ඉදිරියට ගන්න ගන්න අර නීවරණ වලට තියෙන අවස්ථාව වැළකෙනවා. අපි අපේ හිතේ යම් වෙලාවක හොඳට විතර්කයේ ශක්තිමත් කරා නම් නැවත නැවත හොඳට සක්‍රීයව අපේ හිත හිත අරමුණට නංවනවා නම් ඒක නේ තීන විදිහට ඉඩක් නැහැ. අර ඒ නංවපෝ අරමුණ ගැනම හිත නංවපෝ අරමුණ ගැනම හොඳට විනිවිද දැක ගන්නවා නම් ඒකේ විස්තර දකිනවා නම් ඒකට කිසිම අවිශ්වාසයක් නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ඊට පස්සේ දැන් ඉතින් මේ කටයුතු සාර්ථක වෙනකොට හිතේ තියෙන ප්‍රමෝදයක්, සතුටක්, ප්‍රීතියක් ඒ කියන්නේ ව්‍යාපාරේ ඉඩක් නැහැ. ඊට දැන් කායික සුවපත්, මානසික සුවපත්, සහනශීලී පරිසරයක් තියෙනවා. ඒ කියන්නේ හිතට එහෙම හේතුවන්න මේ මේ පරණ වෙච්ච දේවල් අල්ලගෙන පසුතැවෙන්න එහෙම උද්දච්ච කුක්කුච්ච ඉඩක් නැහැ. ඊළඟට දැන් ඒ තෝරගත් අරමුණේම හිත රැඳිලා තියෙනවා. ඒකාග්‍ර වෙලා තියෙනවා. සමාධිමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ යටපත් වෙලා තියෙනවා. එතන තේරෙන්නේ අපි යම් වෙලාවක මේ අන්දමින් සමාධියක් වඩනකොට මෙන්න මේ සමාධි අංග විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ සමාධි අංග පහ බලවත් වෙලා එනවා. ශක්තිමත් වෙලා එනවා නම් ඒ කියන්නේ ඒ හිතේ නීවරණ ඔක්කොම යටපත් වෙනවා. දැන් ඒතර අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේ අපි කරපු පුහුණුව හරහා අර හිතේ තිබිච්ච කාමච්ඡන්දය කියන කාමච්ඡන්දයට අදාළ සංඥා ඔක්කොම දැන් తాවකාලිකව ඉවත් වෙලා තියෙනවා. හිතේ තිබිච්ච ව්‍යාපාදයට අදාළ යම් සංඥා රාශියක් තියෙනවනම් ඒ තමන් අකමැති කෙනෙක් මතක් වීමක්, එයා කරපු වැරදි මතක් වීමක්, ඒවට අදාළ සංඥා මහා රාශියක් ඒ ඔක්කොම දැන් ඉවත් වෙලා. ඊළඟට තීන මිද්දට අදාළ නිකන් ඔතෑණි ගතියක්, ඇකිලුණු ගතියක්, මුළු ගැන්වෙච්ච ගතියක්, මලානික ගතියක්, හම්මැලි ගතියක්, ඒ බඳු සංඥා ස්වභාවයන් තුළන ඔන්න ඒවත් ඉවත් වෙනවා. ඊට පස්සේ හිත පරණ දේවල් අල්ලගෙන කතන්දර ගොතන ගතියක්, දුක් වෙන ගතියක්, ශෝක කරන ගතියක්, වැළපෙන ගතියක් වෙනවනම් ඔන්න ඒකත් ඉවත් වෙනවා. ඊට පස්සේ නිකන් ඉපිරිසර වීමක් හිතේ තිබුණා නම් කොයිකද මේකද කරන්නේ මේකද කරන්නේ මේකද හරි අරකද හරි කියලා අන්න ඒ බඳු දෙගිඩියා සහගත බවක් ඒ බඳු සංඥා රාශියක් හිතේ තිබුණා නම් ඔන්න ඒවත් ඉවත් වෙනවා ඒ කියන්නේ මෙන්න මේ පුහුණුව හරහා මෙතෙක් අපේ හිතේ බලපවත්වපු මේ නීවරණයන්ට අදාළ ඒ සංඥා රාශියක් හිතෙන් දැන් తాවකාලික ඉවත් වෙලා තියෙනවා ඒ වෙනුවට හිතට යහපත සලසන හිත සුවපත් කරන වෙනත් සංඥා පැත්තක්. මේ දක්ක ਵਿਚාර පිටසුක ඒකාංගතාවලට අදාළ කොහොම සියුම් සංඥා පැත්තක්. හිතේ බලවත් වෙලා තියෙනවා. එතකොට මේ මට්ටමට එනකොට සම්පූර්ණයෙන් අර කාම සංඥා නීවරණයන්ට අදාළ සංඥා, කාම ඡන්දයට අදාළ සංඥා, ව්‍යාපාදයට අදාළ සංඥා. අන්නේ කාම සංඥා තමයි දැන් හිතෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඒ වෙනුවට හිතේ දැන් තියෙන විවේකයක්. හිතට දැන් එහෙම දුවන් වමනාවක් නැහැ විවේකයක් තියෙනවා. ඒ වගේම ප්‍රීතියක් තියෙනවා, සුඛයක් තියෙනවා, සැපයක් තියෙනවා. මෙන්න මේ බඳු ප්‍රීතිමත්, සැපවත්, සුවපත් විවේකයක්, ප්‍රීතියක් ඇසුරු කරන සංඥාවක්, සූක්ෂම සංඥාවක් තමයි දැන් එහෙනම් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවක් හරහා සික්ඛා ඒකා සංඥා උපජ්ජති, සික්ඛා ඒකා සංඥා නිරුද්ධති අපි කරන මේ පුහුණුව හරහා එක් සංඥාවක් උපදිනවා සවත් තවත් සංඥාවක් නිරුද්ධ වෙලා යනවා ඉවත් වෙලා යනවා කියන මෙන්න මේ කාරණය මෙන්න මේ સિદ્ધාන්තය දැන් මේ පොට්ටපාද පරිප්‍රාශකයට ඉදිරිපත් කරනවා මෙතෙක් හිතේ පිළිච්ච විවිධාකාර කාම සංඥාවන් ඉවත් වෙලා ගියා ඒ වෙනුවට විවේකජ පීති සුඛ සුඛක සත්‍ය සංඥා කියලා මේ ප්‍රථම ධානයේ තියෙන සංඥා මට්ටම බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා විවේකයෙන් උපන් ප්‍රීතියෙන් උපන් සැපයක් සුවයක් තියෙන බොහොම සූක්ෂම සංඥාවක් තමයි දැන් මේ ප්‍රථම ධ්‍යාන මට්ටමකදී යෝගාවචරයක අත්දකින්නේ අන්න ඒ සංඥාව තමයි දැන් එයාගේ හිතේ තියෙන්නේ ඊට පස්සේ එතනින් නතර වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ဒုတိ ය ධ්‍යානය ගැන දෙවන ධ්‍යානය ගැන දේශනා කරනවා ඉතියාට දැනුනොත් මේ යෝගාවචරයට දැනුනොත් යම් වෙලාවකදී දැන් මේ ප්‍රථම ධ්‍යානයේම අංකාරයක් ගත කළා මේකේ තියෙනවා යම් යම් දුර්වලතා. හිත නිතරම මේ අරමුණට නංවමින් නංවමින් ඉන්න ඕනේ. මේක ටිකක් හරදරයි. හිත ටිකක් මේ නොසන්සුන් ගතියකටපත් වෙන්න ඉඩක් තියෙනවා මේ නැවත නැවත සෙලවිසෙලවි සෙලවිසෙලවි අරමුණට නංවමින් නංවමින් ඉන්නකොට. ඒ වගේම මේ අරමුණ නැවත නැවත විමස විමස පහුරු ගලා ඉන්නකොට එතනක් තියෙනවා ටිකක් හරදරකාරී ගැටලුවක්. එතනක් තියෙනවා මේ දරතයක්. කියලා එයා මේ විතක්ක ਵਿਚාර කියන දෙක හතරලා. ඒ දෙක හලනවා. කලල තමයි යා ඊට වඩා බොහොම ප්‍රබල සමාධිමත් බවක් තියෙන දෙවන ධ්‍යානයටපත් වෙන්නේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රථම ධ්‍යානයේ ඉඳන් කෙනෙක් ဒုတိ ය ධ්‍යානයට යම් අවස්ථාවකටපත් වුණා නම් ඒ ප්‍රථම ධ්‍යානයේ තිබිච්ච අර විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥා කියන නමින් හඳුන්වපු ඒබඳු ඒ සියුම් සංඥා මට්ටම අතහැරිලා ඒ වෙනුවට ටිකක් ප්‍රබල සමාධිමත් බවක් තියෙනවා. සමාධිජ පීති සුඛ සුඛම සත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා. ඒ දෙවන ධ්‍යානයේ තියෙන සූක්ෂම සංඥාව තමයි දැන් ඔන්න හිතපත් වෙන්නේ. දැන් අපිට තේරෙනවා දැන් අපි මුලින්ම ප්‍රථම ධ්‍යානයකට එන්න කලින් හිතේතන බොහොම රළු ගොරහැඩී මට්ටමේ සංඥා ප්‍රදේශයක්. ඒවා සෑහෙන්න උත්සාහයෙන් වීරයකින් අර හිතේ ධ්‍යාන අංග සමාධි අංග දිනු කළා තමයි ඒ ටික යටපත් කළේ. දැන් ඊට වඩා ගාක් සූක්ෂම මට්ටමකට තමයි මේ ප්‍රථම ධානයේදීපත් වෙන්නේ. එතකොට ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානය කියලා කියන්නේ ඊටත් වඩා සූක්ෂමයි. දැන් අපි දැනටමත් අපි ප්‍රථම ධානය නම් කවුරු හරි අත්දකින්නේ ඒකේ තියෙන සෑහෙන සූක්ෂම බවක් ඊටත් වඩා සූක්ෂමයි එතකොට ဒုတိ ය ධානය. ප්‍රථම ධානයේ තිබිච්ච ඒ සූක්ෂම සංඥා අයින් කළා ඊට වඩා සූක්ෂම සංඥාවක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි දෙවන එක. ඊපස්සේ ඒ වගේම තුන්වෙනි ධ්‍යානය ගැන දේශනා කරනවා. තුන්වෙනි ධ්‍යානෙට එනකොට එයා අර ဒုတိ ය ධ්‍යානයේ තිබිච්ච නිකන් රළු ඕලාරික ප්‍රීතියක්. සමානියන් කය පිරායන ගතියක්, රැලි දැලි යනවා වගේ ගතියක්, ලොමු දැහැ යනවන ගතියක්, ඒ වගේ දෙයක් මේ ප්‍රීතිය තියෙන්න පුළුවන්. ඒක යාට තේරෙනවා මේක රළු වැඩි, මේ සංඥාවන් ගොරෝසු වැඩි. මම ඊට වඩා බොහොම සූක්ෂම තත්වයකට මේ හිත ගන්න එක වඩා සුදුසුයි කියලා අන්න උත්සාහ කරා නම් සමහරට යාට මේ තෙවන ධ්‍යානෙට යන්න පුළුවන්. එතන තියෙන්නේ ඊට වඩා සූක්ෂම බවක්. එතන තියෙන්නේ බොහොම තැම්පත් වෙච්ච බවක්, කායික මානසික සුවයක්, තෘප්තිමත් බවක්. අන්නේ තෙවන ධ්‍යානයේ தත්වයට කෙනෙක්පත් වුණා නම් අර දෙවන ධ්‍යානයේ තිබුණාට වඩා සූක්ෂම සංඥාවක් තමයි දැන් එයා තුළ තියෙන්නේ. උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ ඒකට නමක් දීලා තියෙනවා තුන්වෙනි ධ්‍යානයේ தත්වයට. අන්න ඒ බඳු සූක්ෂම සංඥාවක් තමයි දැන් තුන්වෙනි ධ්‍යානයේ තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා. එයා තේරුම් ගත්තොත් දැන් මේ තියෙන දැනෙන සැපය කියන එකත් ටිකක් රළුයි. ඒ වෙනුවට බොහොම උපේක්ෂා සහගත බවක් ඉන්න පුළුවන්. බොහොම සැහැල්ලුවෙන් විතරක් ඉන්න පුළුවන්. එතන ඊටත් වඩා හොඳයි කියලා තමයි මේ හතරවෙනි ධ්‍යානට යන්නේ. එතකොට එයාට චිතන දැනෙන්නේ අදුක්කම සුඛ සුකුම සත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ නමක් දීලා තියෙනවා. උපේක්ෂා සහගත සූක්ෂම සංඥාවක් පමණයි මේ හතරෙනි ධ්‍යානෙ තියෙන්නේ. දැන් මේ පියවරෙන් පියවර මෙන්න මේ පුහුණුව හරහා භාවනාවක් හරහා හිත දියුණු කිරීමක් හරහා ප්‍රගුණ කිරීමක් හරහා ගොරෝසු තැන ඉඳලා සියුම් තැනකට එන හැටි. ඊට පස්සේ කාලයක් වඩනකොට ඒක ගොරෝසුට දැනিলা ඊට වඩා සියුම් බවකට එන හැටි. තවත් කාලයක් යනකොට ඒක ගොරෝසු වෙලා ඊටත් වඩා සියුම් භාවයකට එන හැටි. තමයි මේ පියවරෙන් පියවර බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන යන්නේ. ඊට පස්සේ දැන් මෙතෙක් අතරම කතා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔක්කොම රූප අදාළ රූප වලට අදාළ රූප ධ්‍යාන. එතන තියෙනවා එක්තරාංගමකින් රූපී බවක්. මනසේ යම් රූප සංඥාවක් තියෙනවා තාමත්. ඒ වගේමයි මේ අරමුණු අතර තියෙන ඒ ගොරහැටි බව නිසා මේ මෙතන අක්තරාංගමක පටිඝ සංඥාවක් කියලා කියන නිකන් වදින ගතියක් හිත ගිහින් මේ අරමුණු වල හිබ වෙන ගතියක් අරමුණක මේ රැඳෙන ගතියක් අරමුණක ගුලි වෙච්ච ගතියක් මේ රූප ධ්‍යාන වල තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් යම්ස කෙනෙක් ඒ තත්වයන් අභිබවා හිත හාත්පස පැතිරිච්ච එක තැනකට කියලා වෙලා එක තැන එක අරමුණකට ගුලි වෙලා ඉන්නතු හිත හාත්පස පැතිරිච්ච හිත සම්පූර්ණයෙන් විවෘත වෙච්ච ඒ වගේම මේ රූප සංඥා සම්පූර්ණයෙන් සමතික්‍රමණය කරපු රූප සංඥා හිතෙන් ඉවත් කරපු අන්න ඒ වගේ මේ අරූප tattවයකට හිත ගන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා සියුම් එතකොට මෙන්න මේ අපි සාමාන්‍ය කියන අරූප ධානවල එන පළවෙනි ධානය ආකාශානංචායතන කියන தത്വයට යම්ස කෙනෙක්පත් වුණොත් එතන එයාගේ හිතේ තියෙන්නේ මේ අහස අනන්තයි. සියලු මුළු ප්‍රදේශයම මුළු අහස්ම අනන්තයි මේ අවකාශයම අනන්තයි කියන ගත්ත හිත බොහොම විවෘත වෙච්ච හාත්පස පැතිරිච්ච බොහොම සූක්ෂම සංඥාවක්. ඒත් ඒකත්තට හිත ගත්තා නම් අර කලින් තිබිච්ච රූප සංඥා ඔක්කොම දැන් හිතෙන් ඉවත් වෙලා තියෙනවා. අරමුණක හිර වෙච්ච ගතිය සම්පූර්ණයෙන්ම හිතෙන් ඉවත් වෙලා තියෙනවා. විවිධ අරමුණු වල හිත දුවන ගතිය සම්පූර්ණයෙන්ම වත් කරලා තිනවා. දැන් හිත නිකන් සම්පූර්ණයෙන්ම පිබිදුනා වගේ. සම්පූර්ණයෙන්ම පැතිරිච්ච ගතියක කොහොම සූක්ෂම සංඥාවක අහස අනන්තයි කියන සංඥාවක දැන් පැවතිලා තියෙනවා. ඒත් දැන් තවත් ඔන්න කෙනෙක් සූක්ෂම වුණා. ඊට පස්සේ දැන් මෙබඳු අහසක් අරමුණු කරන විඥානය. ඒකත් එහෙනම් අනන්තයි. කියලා අර කෙනෙක් අහස ගැන තිබිච්ච සංඥාව වෙනුවට විඥානය අනන්තයි කියලා අන්න විඥානං ඡායතන කියන අරූප ධානයට ආවොත් ඊට පස්සේ එතන තියෙන තවත් සූක්ෂම සංඥාවක් කියලා බුදුරජාණන් වහන්සේ ඒකත් දේශනා කරනවා. එතකොට ඒ ආකාසනං ඡායතන සංඥා ඉවත් වෙනවා. ඒක විඥානං ඡායතන සංඥාව දැන් එයාගේ හිතේ බලපවත්වනවා. ඊට පස්සේ ඒ අහස තිබිච්ච තැනද මොකක්වත් නැහැ. කිසිවක් නැහැ. කියලා ඒ කිසිවක් නැති සංඥාව හිතට බලපවත්වලා හිතේ ඉස්සරහට අරගෙන ඒක ශක්තිමත් කරලා ආකින් සංඥායතන කියන තුන්වන අරූප ධානයට කෙනෙක් සමව දුන්නොත් අන්නේ එතනදී ආගේ හිතේ තියෙන මේ ආකින් සංඥායතනය කියන බොහොම සූක්ෂම සංඥාවක්. කිසිවක් නැහැ මෙතන කියලා සූක්ෂම සංඥාවකින් තමයි දැන් හිත බල ගන්නවා තියෙන්නේ. දැන් මේ විදිහට බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඒ ඒ ධානයකින් සූක්ෂම සූක්ෂම ධාන දක්වා දැන් විස්තර කළා මෙතෙන් කයිද නතර කරනවා නතර කළා දැන් මේ යෝගාවචරයා කරන එක්තරාන්දමක ප්‍රත්‍යවේක්ෂාවක් තමන්ගේ හිතේ ස්වභාවය ගැන කරන සලකා බැලීමක් එතනදි මතක් කරනවා දැන් එයා කල්පනා කරනවා චේතේ මානසමේ පාපී අචේතේ මානස්සනේ සෙයියෝ. අහංචේව කෝපන චේතේයං අபிසංඛරේයං ඉමාචමේ සංඥා නිරුද්ධෙයෝ අඤ්ඤාච ඕලානිකා සංඥා උප්පජ්ජේයෝ. දැන් මේ විදිහට මේ චේතනා පහල කර කර මේකෙන් ඉඳන් ඊළඟ එකට පයින්නවා ඒකෙන් ඉඳන් ඊළඟ එකට පයින්නවා මෙහෙම යනවා කියන එක මහා කරදරයක්. මම මේ ඉන්න එක හොඳ නැහැ කියලා ඊළඟ එකට පයින්නවා. ඊට ඒකට පස්සේ ඒකට හිත වැඩ ගන්නවා. ඉතින් ඒකට මම මේ චේතනාපූර්වක කරන වැඩ රාශියක් මෙතන තියෙනවා. හිත හැමතිස්සම නිකන් තත්ත්වගත කරනවා. මේක හොඳ නැහැ කියලා ඊළඟට තත්ත්වගත කරනවා. ඒක හොඳ නැහැ කියලා ඊළඟට තත්ත්වගත කරනවා. ඒ නිසා මේ මෙහෙම හිත ඒ ඒ ධානයෙන් ඒ ඒ මට්ටමින් ඊළඟට ඊළඟට පැනපැන දානවා කියන එක හරි කරදරයි. ඒක ලාමකයි. ඉතින් ඊට වඩා හොඳ හොඳ නැද්ද මම නොසිතා හිටියොත්. චේතනා පහළ කරන්නේ නැතුව හිටියොත්. දැන් මේ ඉන්න තත්ත්වය තුළ පූර්ණ වශයෙන් සංසිඳුණොත් කියලා දැන් එයාට හිතක් පහළ වෙලා නචේව චේතේයම් නචා නචාපි සංඛරේය මොකක්වත් මම හිතන්නේ නැතුව මොකක්වත් චේතනා පහළ කරන්නේ නැතුව කිසිවක් නොකර කිසිවක් අලුතෙන් සංස්කරණය නොකර මම හිතියොත් මේ දැන් තියෙන සංඥාවක් නිරුද්ධ වෙලා යාවි අලුතෙන් වෙනත් සංඥාවකුත් පහළ නොවේ කියේ. කියලා දන්නන්නේ එයාට නුවණක් පහළ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු ප්‍රථම ධානයේ හිටපු කෙනෙක් දෙවන ධානයට යන්න ඕනේ කියලා හිතනකොට එයාට කළ යුතු යමක් තියෙනවා. එයා සංස්කරණයක් කරන්න වෙනවා. ඒක දැන් තියෙන තත්ත්වයෙන් ඉවත් වෙලා ඊළඟ එකට හිත ගන්න ඕනේ. ඒකට එතන යම්සි භව තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි එක හොඳ නෑ දෙවෙනි එක නම් හොඳයි කියලා හිතේ හදාගත්ත භව තණ්හාවක්. දැන් ඒකටපත් වෙන දඟලන දැඟලිල්ලක්. සංස්කරණයක්. විතක්ක ਵਿਚාර හලන්න කරන සංස්කරණයක්. විතක්ක ਵਿਚාර හලපු తত্ত্বය පවත්වන්න කරන උත්සාහයක්. රැඟලීමක්. ඒතර මෙන්න මේ සංස්කරණ රාශියක් කරහා තමයි චේතනාපූර්වක කටයුතු කිරීමක් කරහා තමයි ඒකට පළවෙනි එකෙන් දෙවෙනි එකට යන්නේ. හැබැයි යම් කෙනෙක් ඒ කරන සංස්කරණ ටික නවත්තලා දැන් මේ තියෙන සංඥාවත් අත්හැරලා දැම්මොත් එතකොට එහෙනම් මේ දැන් තියෙන සංඥාව නිරුද්ධ වෙලා යනවා අලුතෙන් සංඥාවක් උපදින්නේ නැතුව යන. ඔන්න ඔය තීරණය තමයි අපිට මේ අවස්ථාවේදී ඒ යෝගාවචරය ගන්න. ඒක එකකින් බොහොම විපස්සනාවට සහ සම්බන්ධ දෙයක්. හරි දැන් මෙතෙක් මේ ආවේ පියවරෙන් පියවර ගොරෝසු තැන ඉඳන් සියුම් තැනට එන සමත ධ්‍යාන පැත්තකින් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන ගියේ. ඒකට දැන් ඒ යම් තැනක ඉඳලා ඒක විපස්සනාවකට නැංවීම ගැන තමයි දැන් මේ දේශනා කරන්නේ. එතෙන්දී එයා ගන්න ඒ තීරණය නිසා බුදුරයන් වහන්සේ දේශනා කරනවා සාචේව සංඥා නිරුද්ධಂತಿ අඤ්ඤාච ඕලානිකා සංඥා න උප්පජ්ජಂತಿ. ඒ කියන්නේ අර කලින් තිබිච්ච යම් සංඥාවක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙලා ගියා. නිරුද්ධಂತಿ. අඤ්ඤාච ඕලානිකා සංඥා න උප්පජ්ජಂತಿ. දැන් වෙනත් දෙයක් ලබා ගැනීමේ උවමනාවක් නැති නිසා, ඒ බඳු චේතනාවක් නැති නිසා, ඒ බඳු සංස්කරණයක් නොකළ නිසා ඊළඟ එකක් එන්නේ නැතුව යනවා. සෝ නිරෝධං කුසති. ඒ නිසා එයාගේ හිත නිරෝධයක් ස්පර්ශ කරනවා. එවං කෝ පොට්ටපාද අනුපුබ්බාපි සංඥා නිරෝධ සම්පජාන සමාපatti හෝති. මෙන්න මේ ආකාරයෙන් තමයි පොට්ටපාද කෙනෙක් ක්‍රමයෙන් අනුක්‍රමයෙන් මේ සංඥාවන් නිරුද්ධ කරමින් දැනුවත්ව මේ සමාපත්තියකට සමවදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට බොහොම ගැඹුරින් මේ ධර්ම දේශනාව කරාම පොට්ටපාද අතිශය වැදගත් ප්‍රශ්නයක් අහනවා. එතුමා නගන ප්‍රශ්නේ තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ එකගෙන ආවා සම්පූර්ණයෙන්ම මේ ආකින්චඤ්ඤායතර මට්ටමක් දක්වා එතෙන් තමයි අර තීරණය ගත්තේ. සංඥා නොකර ඉන්න. සංස්කාර නොකර ඉන්න. ඊළඟ සංඥාවක් ගැන අදහසක් ඇති කරගන්න නැතුව ඉන්න. ඒකෙන් තමයි යා නිරෝධයක් ස්පර්ශ කළේ. දැන් එතකොට පොට්ටපාද අහනවා ඔබ වහන්සේ එක සංඥාක්යක්ද පනවන්නේ නැත්නම් සංඥාංක රාශියක් පනවන්න පුළුවන්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් අවස්ථාවකින් නිරෝධයක් ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න එපමණකට මම එතන එතන සංඥාංක පනවනවා කියලා. යථා යථාකෝ පොට්ටපාද නිරෝධං කුසති තථා තථාහං සංඥාංකම් පඤ්ඤපේ. යම් යම් තැනක ඉඳගෙන යම් යම් අරමුණක ඉඳගෙන යම් යම් මට්ටමක ඉඳගෙන කෙනෙක් අර තීරණය ගන්නවා. මම ඊළඟට සංඥා කරන්නේ නැහැ, මම ඊළඟට චේතනා පහළ කරන්නේ නැහැ, ඊළඟට මම සංස්කරණ කරන්නේ නැහැ. කියලා අන්නේ තීරණය අරගෙන ඒ නිසා අන්න කෙනෙක් නිරෝධයක් ස්පර්ශ කරනවාද? අන්න එතන. ඊළ සංඥාවක් කියලා මම පනවනවා කියලා කියනවා. හැබැයි අපි නම් අද අපේ සෑහෙන ගැඹුරකට මේ පොට්ටපාද සූත්‍රයේ සාකච්ඡා කළා. ඉතින් මම උත්සාහන්ත වුණා මේක ටිකක් රූප සටහනකින් ඉදිරිපත් කරන්න. එතකොට ටිකක් අපිට මේ මුළු සිද්ධාන්තය දැනගන්න පුළුවන්. දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේ සීලය ගැන දේශනා කරනවා, ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවා, සති සම්පජාඤ්ඤය ගැන කතා කරනවා, ඊළඟ සම්පූර්ණිය ගැන කතා කරනවා. මේ වටපිට සකස් කර ගැනීම, තමන්ගේ කය හොඳට වචනය හොඳට ඉක්මවා ගැනීම, සීලය ගැන හැමනම් දේශනා කරනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ නීවරණ පහ ප්‍රහාණය ගැන දේශනා කරන්නේ. ඒ හරහා එයාගේ හිතේ සතුටක් පහළ වීමක්, ප්‍රීතියක් පහළ වීමක්, කය සැහැල්ලු වීමක්, සුවපත් බවක්, කායික මානසික සැපයක් දැනීමක්, ඊළඟට හිත සමාධිමත් වීමක්. එතකොට යම්ස කෙනෙක් ප්‍රථම ධානයකටපත් වුණා නම් අර කලින් තිබිච්ච කාම සංඥා ඔක්කොම ඉවත් වෙලා. ව්‍යාපාදේ ඉවත් වෙලා. කාම ඡන්දේ ඉවත් වෙලා, තීන මිද්ද ඉවත් වෙලා, උද්දච්ච කුච්ච ඉවත් වෙලා, විචිකිච්ඡා ඉවත් වෙලා. ඒ ඔක්කොම රළු කාම සංඥා ඔක්කොම ඉවත් වෙලා පුහුණුව හරහා එයාට මේ විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥා කියන නමින් බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ විවේකයේ නිසා හටගත්ත සැපයක් ප්‍රීතියක් සූක්ෂම සංඥාවක් එයා දැන් අත්දකින්න මේ ප්‍රථම ධානයේදී. ඒතර ඒක හටගත්තේ සික්ඛා ඒකා සංඥා උප්පද්දති සික්ඛා ඒකා සංඥා නිරුද්ධ. මෙන්න මේ පුහුණුව හරහා ඒ සූක්ෂම සංඥාවක් ඉපදුනා පුහුණුව හරහාම මේ රළු සංඥා ප්‍රදේශෙන ඉවත් වුණා. ඊපස්සේ ආ දෙවන ධ්‍යානයේ ඉඳනකොට විවේකයෙන් හටගත්තේ ප්‍රීතිසුඛ සූක්ෂම සංඥාව වෙනුවට ටිකක් ප්‍රබල සමාජයෙන් හටගත්ත ප්‍රීතියක් සුඛයක් තියෙන මේ සූක්ෂම සංඥාව තමයි දෙවන ධ්‍යානෙ තියෙන්නේ. දෙවන ධ්‍යානෙ ඉඳනකොට ඒක උපේක්ෂාවකට පරිවර්තනය වෙනවා. චතුර්ථ ධ්‍යානයකට එනකොට ඒකේ සැප කියන කටස අයින් වෙලා සම්පූර්ණ උපේක්ෂාවකට එයාගේ හිතපත් වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ඇවිල්ලා රූප ධාන ඒක තියෙනවා රූපී බවක්. ඒ රූප සංඥා වලින් සම්පූර්ණයෙන් ඉවත් වීම මේ අරූප ධාන වලට එනකොට තියෙනවා. ඒ වගේම මේ රූප අරමුණේ හිරවීම සම්පූර්ණයෙන් ඉවත් වෙලා හිත හොඳට නිදහස් වීම, කාත්පස පැතිරීම මේ අරූප ධාන වලට එනකොට තියෙනවා. එතකොට ඒ හිතේ තියෙන ආකාශය හා සම්බන්ධ සංඥාවක් සූක්ෂම සංඥාවක් තමයි මේ ආකාසානංචයත්න කියන සංඥාවේ තියෙන්නේ. ඒ වෙනුවට වෙනත් ඊටත් වඩා සූක්ෂම සංඥාවක් තමයි විඤ්ඤාණංචයතන මට්ටමේදී තියෙන්නේ. ඊටත් වඩා සූක්ෂම සංඥාවක් තමයි ආකින් සංඥායතන මට්ටමේදී තියෙන්නේ. දැන් මේ විදිහට කරගෙන ආපු විස්තරේ එතනදි තමයි තීරණයක් ගන්න යා මේ විදිහට මේ එකකින් එකට පැන පැන යනවා කියන එක මහා කරදරයක්. මෙහෙම චේතනා පහළව ගන්නවා කියන එක කරදරයි. මම එකකට චේතනාව හොඳයි කියලා අනිත් එක අත්හරින්න ගත්තාම මගේ හිත අනිත් එකට පයින්නවා අලුතෙන් සංඥාවකට හිතපත් වෙනවා. ඉතින් මම එහෙනම් දැන් තීරණය කරනවා චේතනා කරන එක නවත්තන්න. සංස්කාර කරන එක නවත්තන්න. අලුතෙන් සංඥාවකට හිතපත් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා නොකරින්න. අන්නේ තීරණය ආගත්තා. එතකොට අන්න නිරෝධයක් යාගේ හිත ස්පර්ශ කරනවා. එතකොට අර පොට්ටපාද අහපු අන්තිම ප්‍රශ්නේ මේ එක නිරෝධනේ එක සංඥා අග්‍රයක්ද තියෙන්නේ නැත්නම් ගොඩක් තියෙනවද? ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා යම් තැනක ඉඳලා එයා මෙන්න මේ තීරණය ගන්නවද? අන්න ඒක සංඥාග්ගයක් වශයෙන් පලවන්න පුළුවන් කියලා. එතකොට එහෙනම් අපි හිතමු යම්ස කෙනෙක් ප්‍රථම ධ්‍යාන මට්ටමේදීම ඔන්නේ තීරණය ගත්තොත් මට අවශ්‍ය නැහැ ဒုတိ ය ධ්‍යානයකට යන්න. ඒ සඳහා මම සංස්කරණ කරන්න උවමනාවක් නැහැ, චේතනා පහළ කරන්න ඕනේ නැහැ. මම මේකත් අත්හැරලා දානවා. ප්‍රථම ධානයේ තියෙන දොස් දැකලා ආදීනව දැකලා මම ඒකත් අත්හැරලා දානවා. මම ඊළඟ වර්තමන් ගැන හිතන්නේ නැහැ. තීරණය විපස්සනාව මිශ්‍ර වෙච්ච ප්‍රඥාව මිශ්‍ර වෙච්ච තීරණය එයා මෙතෙන්දිම ගත්තොත් එයා හිත මෙතෙන්දිමත් නිරෝධයක් ස්පර්ශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තීරණය මේ දෙවන ධ්‍යානයේදී ගත්තොත් එතන ඉඳගෙනත් මේක ස්පර්ශ කරන්න පුළුවන්. ඒ අන්දමින් බුදුරජාණන් වහන්සේ මේ බඳු සංයග්ග කීපයක් ඕනම තැනකදී මේ තීරණය ගන්න පුළුවන් බව මේ පොට්ටපාදට දේශනා කරලා තියෙනවා. ඒ නිසා සමතේන් විපස්සනාවකට හැරෙන යෝගාවචරයේ මෙන්න මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේදී මේ தත්ත්වය අත්දකින්න පුළුවන්. එක්ක ද්විතිය ධ්‍යාන මට්ටමේදී තීරණය ගන්න පුළුවන්. තෘතිය ධ්‍යාන මට්ටමේදී ගන්න පුළුවන්. චතුත්ථ ධ්‍යාන මට්ටමේදී ගන්න පුළුවන්. ආකාසනංචායතන මට්ටමේදී ගන්න පුළුවන්. විඥානංචායතන මට්ටමේදී ගන්න පුළුවන්. ආකින්චඤ්ඤායතන මට්ටමේදී ඒ තීරණය ගන්න පුළුවන්. ඉතින් එහෙනම් පින්වත්නි අද අපි ටිකක් ගැඹුරකින් මේ සම්පූර්ණ සමාධි ශික්ෂාව ගැන බුදුරජාණන් වහන්සේ කරන දේශනය අද මේ ඉදිරිපත් කළේ. ඉතින් මේක ටිකක් ගැඹුරු නමකින් හඳුන්ලා තියෙනවා අනුපුබ්බ අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti කියලා ඒක දීර්ඝ නමකින් හඳුන්ලා තියෙනවා. ඒ කියන්නේ අනුක්‍රමයෙන් පියවරෙන් පියවර කරන සංඥාවන් නිරුද්ධ කිරීමේ දැනුවත්ව සංඥාවන් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පොට්ටපාදට කියලා දෙන්නේ. එහෙනම් ඉතින් අද අපි අපේ ධර්ම දේශනාව මෙතකින් સમાප්ත කරනවා. ඉතින් මේ ධහමේ තියෙන ගැඹීරත්වය, ධහමේ තියෙන ගැඹුර බුදුරජාණන් වහන්සේ මේ ඒ සංඥාවන් නිරුද්ධ කරන ප්‍රතිපදාවක් ගැන මේ කරන ගැඹුරු විවරණය. ඉතින් අපි තේරුම් ගන්න බලමු. අපේ භාවනාවටත් මේකේ යම් යම් උපදේශ ඇතුළත් කරගන්න බලමු. ඒ තුලින් අපි සංසාර දුකින් අත මිදෙන්න උත්සාහවන්ත වෙමු.